කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අං භදංතා සාදු සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චි කිරියාය යතිදං චත්තාරෝ සතිපට්ඨාන සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. මේ ජීවිතය අවබෝධ කරගෙන සසර ජීවිතය සූපපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්න ඕනේ. මේ සඳහා කළ යුතු දේවල් බොහෝ වශයෙන් අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ සතිය පුරාවට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධිට්ඨි විසුද්ධිය පිළිබඳවයි. අපි ගිය සතියේ චිත්ත විසුද්ධිය සඳහා යෙදුවා. දැන් ධිට්ඨි විසුද්ධිය සඳහා ධිට්ඨි විසුද්ධිය පිළිබඳව සාකච්ඡා කරන්නයි සූදානම් වෙන්නේ. විසුද්ධිය කියන්නේ මොකක්ද කියලා දැන් පැහැදිලි ඇති. නමුත් අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ කතා කරන්නේ අපිට කරන්න තියෙන දෙයක් ගැනයි. ධිට්ඨි විසුද්ධිය පිළිබඳ සියලු කාරණා ගැන නෙවෙයි අපි ප්‍රායෝගිකව කළ යුතු දෙයක් පිළිබඳවයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට විසුද්ධිය කියන්නේ පිරිසිදු බව, විසුද්ධිය කියන්නේ පිරිසිදු බව කියලා දැන් දන්නවා අපි ඔක්කොමලා. කොහේ පිරිසිදු බවද? සිතෙහි තියෙන පිරිසිදු බව. කය කුණු දුහිලි වලින් අපිරිසිදු වෙනවා. සිත කෙලස් වලින් අපිරිසිදු වෙනවා. එහෙනම් අපිරිසිදු වීම නැත්නම් කෙලස් ධර්මයන් අපේ සිත් තුළ නැගෙන එක නවත්වාලීම සඳහා තියෙන වැඩපිළිවෙලක් අපිට ඕන වෙනවා. ඒකට තමයි හිත පිරිසිදු වෙන්නේ. කෙලෙස් ධර්මයන් අපේ ජීවිතයට අපේ සිතට එන එක නවත්තන්න ඕනේ. කෙලෙස් එන එක නවත්තන්න ඕනේ. ඒතකොට තමයි හිතක් පිරිසිදු භාවයටපත් වෙන්නේ. එහෙනම් අන්න ඒ නවත්තන වැඩපිළිවෙල තමයි එන එක නවත්තන වැඩපිළිවෙල තමයි සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය. සීල විසුද්ධියෙන් යම් යම් කෙලෙස් ධර්මයන් එන එක නවතිනවා. චිත්ත විසුද්ධියෙන් තවත් කෙලෙස් ධර්මයන් එන එක නවතිනවා. ditthi visuddhiyenuත් යම් යම් කෙලෙස් ධර්මයන් එන එක නවතිනවා. දැන් අපි බලමු මේ මොකක්ද කියලා සාකච්ඡා කරගනිමින්ම ඉස්සරහට යන්න ඕනේ. හරි? අපේ ජීවිතය අපිට හොඳට බලන්න මගේ ජීවිතය මට දැනෙන්නේ කොහොමද? මට දැනනවා නිකන් කොහාට හරි යන මම මම කියලා එහාට මෙහාට ඇවිදින කතා බහ කරන වැඩ කරන නේද? නොයෙකුත් ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදෙන මම කියලා කෙනෙක්ව මතක් වෙනවද නැද්ද? නිකම් එහෙම දැනෙනවද නැද්ද අපිට දැනෙනවා මම කියලා. හඳුනා ගන්නවද නැද්ද මම? මේ මම. මම මම කියලා හඳුනා ගන්නවද නැද්ද? මමත්වයක් මමක් හඳුනා ගන්නවා. එතකොට මම තමයි මේ දේවල් කරන්නේ. මම මෙහෙමයි. මම මෙහෙමයි කියලා හඳුනා ගැනීමක් තියනවද නැද්ද? එතකොට අනුන්ව හඳුනා ගන්න අපි පාවිච්චි කරන්නේ මොකද්ද? අනුන්ව හඳුනාගන්නේ අපි කාට සාපේක්ෂවද මම මම දැනෙච්ච මම මට දැනෙන විදිහට තමයි මම අනිත් අය හඳුනගන්නේ මම හැමදාම කියන ප්‍රකට කාරණාවක් කියන්නම් මට එකපාරටම යම් අදහසක් ඇති වෙලා ලෙන්ගතුකමක් ඇති වෙලා කැමැත්තක් ඇති වෙලා මගේ ළඟ ඉස්සරහින් ඉන්න කෙනාගේ කරට මෙහෙම අත තියෙනවා හරිද ඉස්සරහින් ඉන්න කෙනාගේ කරට අත තියෙනකොට එයා මොකද කරන්නේ? එයාගේ අත කරගෙන මගේ කරේ තියෙනවා. මට මොකද හිතෙන්නේ? මට යම් අදහසක් ඇති වුණාද මට සිතුවිල්ලක් ආවද මොකක් හරි ඒ විදිහම සිතුවිල්ලක් එයාට තෙන්න ඇති ඒකයි එයා අතින් තිබෙ කියලා මම එහෙම අදහසක් ඇති කරගන්නවද නැද්ද? මට වගේම අදහසක් එයා පැතර ඇති ඒකයි එයාත් ඒ විදිහට මගේ කරෙන් අද තිබ්බ කියලා හිතනව නේද? මම කෙනෙක්ගේ කරට අත තියන්නේ තව කෙනෙක් මගේ කරට අත තියන්නේ එකම හැඟීමෙන් කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න පුළුවන්ද? බෑ නේද? වෙනස් හැඟීමකින් වෙන්න පුළුවන්. එහෙනම් මම අර මැන්න විදිහ හරියද? වැරදි. මම හැම වෙලේම බලන්නේ කාට සාපේක්ෂවද? මට සාපේක්ෂව. ඒ කියන්නේ මට මෙහෙමනම් අනිත්‍යයටත් මෙහෙම ඇති මෙහෙම ඇති කියලා තමයි මම අනිත්‍යව මනින්නේ. මට මාව දැනෙන විදිහට තමයි අනිත් අයට ඒකයි අර අපි කියන්නේ සැරෙන් සැරේ මට පුළුවන් නම් මොකද ඔයාට බැරි මට පුළුවන් නම් මොකද ඔයාට බැරි කියලා කියනවද නැද්ද කියනවා ඒක හරියද නැහැ ඒක හරි කියලා කියන්න පුළුවන් කමක් නැහැ ඇයි සමහර වස්තු ඉදිරියේ මට සිද්ධ වෙන විදිහට නෙවෙයි මට දැනෙන විදිහට නෙවෙයි වෙන කෙනෙකුට දැනෙන්නේ මං යමක් වළක්ව ගන්න අදහස් මට ආවට තව කෙනෙකුට ඒක ඉදිරියේදී වළක්ව ගන්න අදහසක් එන්නේ නැහැ. එහෙනම් අන්න ඒ වගේ වෙනස්කම් වගේක් තියෙනවා. කොහොම නමුත් කමන්නේ මට මාව දැනෙන්නේ එක ගොඩක් විදිහට මම කියලා යම් කිසි දෙයක් විදිහට. අපි හොඳට අරගෙන බැලුවොත් එහෙම හොඳට තේරුමක් ඇතුව අරගෙන බැලුවොත් එහෙම මම කියන්නේ මේ ශරීරයද කියලා බලනවා. ශරීරය කියන්නේ මමද මේ ශරීරයේ කිසිම දෙයක් කිසිම දෙයක් දන්නවද? එහෙම කර තේරෙන්නේ නැහැ සමහර විට මේ උඩ තියෙන කොණ්ඩේ දන්නවද? තට්ටේ උඩ තියෙන්නේ කියලා. නෑ. තට්ටේ දන්නවද මගේ උඩින් කොණ්ඩේ තියෙනවා කියලා? නෑ. එතකොට බෙල්ල දන්නවද මට උඩින් මූණක් තියෙනවා කියලා? නෑ. නේද? අපි hinaහ වෙනකොට නේද? අපි hinaහ වෙනකොට අපේ කට දන්නවද hinaහ වෙනවා කියලා? තොල් දන්නවද? නැහැ. හපනකොට යමක් හපනවා කියලා දත් දන්නවද? නැහැ. දැන් ඉඳගෙන ඉන්නකොට අපේ ශරීරයේ ගෑවිලා තියෙන අපේ හැමේ ගෑවිලා තියෙන මේ ඇඳුම් හැම දන්නවද ඇඳුම් ගෑවිලා තියෙන කියලා? ඇඳුම නම් හැම ගෑවිලා තියෙන කියලා කොහොමද දන්නේ? ඇයි? ආජීව හින්දා අප්‍රාණිකයි හින්දා හැමක් දන්නේ නැහැ. ඇඳුම ගෑවිලා තියෙනවා කියලා. එහෙනම් හැම ප්‍රාණිකයි කියලා ගන්න පුළුවන්ද? හැම ඇඳුම දෙකම බලාගෙන ගියාම එකම වගේ. නේද? හැමයි අඳුමයි දෙකම එක වගේ. හැම දන්නේ නැහැ දැනීම ගැන. දැනීම දන්නේ හැම ගැන. නේද? ඔක හොඳටම ප්‍රකට වෙන තැනක් මම කියන්නම්. දත් කැක්කුම. මම කීපතාවක් කියලා තිනෝක. දත් කැක්කුම හරිය අමාරුයිනේ. කකියන දතේ එක අස්තියක්වත් අස්ති මාත්‍රයක්වත් දන්නවද කා කියනවා කියලා මම දැන් හරි කැක්කුමෙන් ඉන්නේ කියලා දත දන්නවද නෑ එහෙනම් දත කියන්නේ වෙනම එකක් කැක්කුම කියන්නේ වෙනම එකක් දත කියන්නේ වෙනම එකක් කැක්කුම කියන්නේ වෙනම එකක් මේ ශරීරය ආශ්‍රය කරගෙන තියෙනවා සිතක් නේද සිතක් සිතුවිලි කියලා තියෙනවා මේ සිත සහ සිතුවිලි ගත්තාම සිත සිතුවිලි නැත්නම් වේදනා නේද සංඥා මේ වගේ දේවල් මෙතන සිද්ධ වෙනවා වේදනා සංඥා සංකාර විඥාන කියලා කොටස් හතරක් තියෙනවා ඒවට කියනවා අරූපී කොටස් කියලා රූපී නෙවෙයි අරූපී කොටස් කියලා අන්නේ අරූපී කොටස් ටික ගත්තාම පින්නත් ඒවා ගැන මේ ශරීරය මොකවත් දන්නවද හරි ඔක අපි අපි පැහැදිලි වෙන උදාහරණකින් පැහැදිලි කරගමු. හොඳට පරිස්සමෙන් හිතුවොත් මේක පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මෙහෙම හිතන්න. බැකෝ යන්ත්‍රයක් අරගෙන ආවිල්ලා ළමයෙක් මේ බැකෝ යන්ත්‍රයෙන් පස් කපනවා. බැකෝ යන්ත්‍රය දන්නවද කිසිම දෙයක් පස් කපන යාව භාවිතා කරලා පස් කපනවා කියලා? නෑ. එහෙනම් ඒක කෙරෙන්නේ කාගේ අතින්ද? ඇතුලේ ඉන්න ළමයා අතින් නේද? ළමයායි බැකෝ යන්ත්‍රය එකක්ද? නෑ දෙකක්. ළමයාට විතරක් පස් කපන්න පුළුවන්ද? බෑ. එයාට යන්ත්‍රේ ඕනේ. එහෙනම් මේ දෙක දෙකක්. දෙක එකතු වුණාට පස්සේ තමයි වැඩේ වෙන්නේ. මේ ශරීරයේ ශරීරයේ අතක් උස්සන්න කකුලක් උස්සන්න නැගිටවන්න කතා කරවන්න කරන හැම දෙයක්ම කරන්න සිත ඕනද නැද්ද? සිත ඕනේ. ඒ සිත නැත්තම් මේ ශරීරේ මල කඳක් නේද? දැනුත් මල කඳක් ඔය කිව්වට මේක හරියට නිකන් අර රූකඩේ නටවනවා වාගේ නේද? රූකඩේ නටවනවා අපිට හිතනවා රූකඩේ හොඳට නටනවා කියලා. හැබැයි පිටිපස්සෙන් ඉන්න කෙනා තමයි ඒක නටවන්නේ. දැනුත් මේක මල කඳක් වගේ මේ ශරීරය මොකවත්ම දන්නේ මොනවත්ම දන්නේ නැහැ මේ ශරීරේ. කිසිම දෙයක් මොනවද වෙන්නේ, මොනවද කරන්නේ, කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ කිසිම දෙයක් නොදන්න මේ ශරීරය කිසිම දෙයක් නොදන්න මේ ශරීරය ක්‍රියාත්මක වෙන්නේ ඇවිදින්නේ, දඟලන්නේ, නටන්නේ, ඔක්කොම කරන්නේ සිතේ ක්‍රියාකාරීත්වයෙන්. පිළිගන්නවද ඒක? ඒ කියන්නේ සිත කියන්නේ එහෙනම් එකක්, ශරීරය කියන්නේ වෙනම එකක්. සිත කියන්නේ එකක්, ශරීරය කියන්නේ වෙනම එකක්. එහෙනම් මාව දෙකට කඩනවද නැද්ද? මොකද කියන්නේ මාව දෙකට කැඩුනත් නැද්ද දැන්? මම කියලා ඉන්නේ කොටස් දෙකකට බෙදා ගන්න වෙනවා දැන්. මොකද්ද? සිත සහ කය කියලා දෙකට බෙදලා දැන් දෙකට කැඩෙන්න ඕනේ. හරි. ඒ දෙක අපිට එකක් වගේ හිතුණාට ඒ දෙක පැහැදිලිවම වෙන් වෙච්ච දෙකක් වෙනම තියෙන දෙකක්. මේ දෙක අතර සම්බන්ධතා නැහැ. දත දන්නේ කා කියනවා කියලා, කා කියාම දන්නේ දතක් තියෙනවා කියලා. හරිද? ඒතර කකියෑම වෙනම වැඩක්, දත වෙනම වැඩක්. හැබැයි දෙක එකතු වුණොත් තමයි වෙන්නේ. ඒ දත ගලවම කකියන එක නවතිනවනේ. ඒකින් අපි කියන්නේ මොකද්ද? දත කකියනවා කියලා. හැබැයි දතේ මෙලෝ අංශුවක්. එහෙනම් කකියෑම කියන්නේ දත හේතු වෙලා සකස් වෙන ක්‍රියාවලිය විතරයි. හරිද? එතකොට හොඳට දැන් බලන්න මේ ශරීරය කියන එක මේ ශරීරය කියන එක ඒ වගේ වෙන් වෙච්ච එකක් ඒ වගේම සිත කියන එක ඊට වැඩිය බාහිර එකක් මේ දෙක එකතු වෙලා තමයි මේ ක්‍රියාව සිද්ධ වෙන්නේ ශරීරයේ හුස්ම ගන්න එක ඇසිපිය හෙලන එක කෑම දිරවන එක දාඩිය දාන එක එතකොට වැවෙන එක ගෙවෙන එක හරිද ඒ එකක්වත් මං කරන්නේවද නෑ නේද ඒවා ඒවා දිරණ ඒවා ගෙවෙන ඒවා එකක්වත් මං කරන ඒවා නෙවෙයි වැවෙන ඒවා නේද හැදෙන ඒවා මොකක්වත් මං කරන ඒවා දාඩි දාන එකවත් මං කරන්නේ නැහැ හුස්ම ගන්න එකවත් මං කරන්නේ නැහැ ඒවා මොනවද ක්‍රියා ඒවට කියන සිද්ධ වෙන දේවල් වෙන කවුරු හරි කරනවද නැහැ එහෙනම් කරන්නේ මේ ශරීරයේ සිද්ධ වෙන ක්‍රියාවලීන් කරන කෙනෙකුත් නැහැ කරවන කෙනෙකුත් නැහැ එහෙනම් මුළු ශරීරයම ගත්තාම ආහාර දිරවන එකේ ඉඳලා හුස්ම ගන්න එකේ ඉඳලා නේද මේකේ එක එක කාලයට ප්‍රෙෂර් එක වැඩි වෙනවා සීනි වැඩි වෙනවා නේද ඒ වගේ එක එක එක එක වෙන ඒවා වෙනවා එකක්වත් මං කරන්නෙත් නැහැ කවුරුකවත් කරවන්නෙත් නැහැ කරන්නෙත් නැහැ කරවන්නෙත් නැහැ එහෙනම් ඒවා සිද්ධ වීමක් විතරයි සිද්ධ වීමක් විතරයි ඒවට කියනවා ක්‍රියාවන් කියලා එහෙනම් ඒවා මගේ වැඩද එහෙනම් ශරීරය ඔක්කොම නැගිටවන්නේ, ඇවිද්දවන්නේ, කතා කරවන්නේ ඔක්කොම කරන්නේ කවුරු කවුරු කියලාද කියන්නේ? සිත කියලා. සිත කොහොමද දන්නේ? සිත එහෙනම් මං වෙන්න ඇති. නේද? සිත අපි සිත සිතුවිලි කියන එක එකට ගමු. එකට අරගෙන පොඩ්ඩක් බලමු. මගේ සිත කියන එක ඔන්න බලන්න ගෙදර ඉස්සරහට ඇවිල්ලා කවුරු හරි මට බයිනවා. බයිනකොට මට තරහ එනවා. හරිද? කවුරු හරි ඇවිල්ලා මට ඕන නැති කතා කිව්වොත් තරහ එනවා. මේ තරහ කියන එක මට ආවද නැත්නම් මං ගෙන්න ගත්තද? ආවා මං මම දාගත්තා නෙවෙයි. ඒ තරහව අපේක මගේ වැරද්ද. මන්ද කරේ? නෑ. නේද? මන්ද කරේ නෑ එක වුණා. නේද? හරි. මම කරේ නෑ එක වුණා. අරයා බයිනකොට මට තරහ ආපේක වෙන කවුරු හරි ඔයාලට බයිනවා පොඩ්ඩක් ඉඳ ඔය වෙලාවට තමයි තරහ දාන්න ඕනේ ඇතුළට කියලා කවුරු හරි දැම්මද? නෑ. එහෙනම් සිතේ ඇති වෙන සිතුවිල්ල ඒ තරහ කියන එක කරවපු කෙනෙක් කරපු කෙනෙක් කරවපු කෙනෙක් නැහැ. එහෙනම් ශරීරයේ වගේම සිත ගන්න හැම සිතුවිල්ලක්ම මේ සිතේ ඇති වෙන කරන්නේ කරවන්නේක් නැහැ හේතු තිබ්බොත් සකස් වෙනවා හේතු නැත්තම් සකස් වෙන්නේ නැහැ අන්න බලන්න මම දැන් කියනවා ගිනි වරක කියලා හරිද ගිනි වරක කියලා කිව්වහම අන්න බලන්න හේතු තිබ්බොත් සකස් වෙන එකත් හේතු නැත්තම් සකස් වෙන්නෙම නැති එකත් මේකෙන් තේරුම් ගන්න පුළුවන් අපි හරියට අපි දිහා අපි දිහා අරමුණු කරලා බලන්න එතකොට නේද තේරුම් ගන්න පුළුවන් දැන් මම ගිනි වරක කිව්වනේ ගිනි වරක කාලා තියන අය ඉන්නවා ගිනි වරක කාලා නැති අය ඉන්නවා. මම ඒ ටිකක් දුර්ලභ කාරණාවක් හොයාගත්ත එකයි. හරි. ගිනි වරක කියනකොට ගිනි වරක කාලා තියන අයගේ සිතේ ගිනි වරක රස මතුවෙනවද නැද්ද? මතක් වෙනවද නැද්ද? මතක් වෙනවා නේද? එතකොට එයාට මතක් වෙන කෙනාට කාලා තියෙන කෙනාට මම ගිනි වර්ගා කියනකොට ගිනි වර්ගා රස මතක් වෙන එක නවත්තන්න පුළුවන්ද? කාලා ඒ රස හඳුනාගෙන තියෙන හින්දා ඒක හේතු වෙලා මේ මේ වෙලාවේ මතක් වෙනවා. කාලා නැති කෙනෙකුට ගිනිවරක කියද්දී මතක් වෙන්නේ නැති එක නවත්තන්න පුළුවන්ද? මතක <laughs> මතක් වෙන්නේ නැති කයට ඒක මතක් වෙන්නේ නැහැ. ඇයි හේතු එන්නේ නැහැ. එහෙනම් බලන්න හේතු තියෙනකොට ඵලය ඇති වෙන එක නවත්තන්න බෑ. හේතු නැති වෙනකොට ඵලය ඇති වෙන්නේ නැති එක වෙනස් කරන්න බෑ. එහෙනම් අපේ මේ සිතේ ඇති වෙන නොයේකුත් සංඥාවල් හරිද? නොයේකුත් සංස්කාරයන් මං කරගන්න වැඩක්ද නැත්නම් හේතුහින් තිබ්බොත් ඇති වෙනවා හේතු නැති වුණොත් නැති වෙනවා කියන වැඩක්ද? එහෙම එකක්. තව බලමු. අපිට ලෙඩෙක් ඇවිල්ලා ලෙඩේ විස්තර කියනකොට ලෙඩ ගැන ඉගෙනගෙන තියෙන දොස්තර මහත්තයෙක්ගේ හිතකට ලෙඩේ හඳුනා ගන්නවා ඒ ලෙඩේ හැදෙන්න හේතුව හඳුනා ගන්නවා නැති කිරීමත් හඳුනා ගන්නවා නැති කරන ක්‍රමෙ එක පාඩම වලට කාටද එන්නේ දොස්තර මහත්තයා ඒ දොස්තර මහත්තයාද ඒක මතක් කරගත්තේ ලෙඩේ විස්තර රෝගියා කියලා කියන දොස්තර මහත්තයාද මතක් කරගත්තේ නැත්නම් එයාගේ අතීත දැනුම හේතු වෙලා මතක් වුණාද අතීත දැනුම හේතු වෙලා මතක් වුණා එයාට ඒක මතක් වෙන එක නවත්තන්න පුළුවන්ද බෑ වෙන කෙනෙකුට නවත්තන්න පුළුවන්ද වෙන කෙනෙකුට ඒක නවත්තන්නත් බෑ එයාට ඒක නවත්තන්නත් බෑ ඒක වෙනවමද නැද්ද එන එක එයාට අදාළ ක්‍රියාවක්ද නැහැ නේද හොඳට තේරුම් ගන්න ඕනේ මම මේ කියන දේවල් ටික දැන් අපි ළඟට ඇවිල්ලා ඒ ලෙඩාම විස්තරය ඔක්කොම කියනවා. හරිද? අපි දොස්තර කෙනෙක් නෙමෙයි කියන්නේ. දොස්තර කෙනෙක් නොවන වෙන කෙනෙක් ළඟට ගිහලා ඒ ලෙඩා විස්තරය කියනවා. එයාට කොහොමවත්ම ලෙඩේ හඳුනා ගන්න බෑ. ඇයි හේතු නැති හින්දා. හේතු නැති කෙනාට සිතුවිලි එන්නේ නැති එක සහ හේතු ඇති කල්හි සිතුවිලි ඇති වෙන එක කියන එක සිතේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. හරිද? කෙනෙකුට සිල් රකින්න හිතෙනවා. කෙනෙක් සිල් රැකපු නැති කෙනෙක් ඉන්නව කවදාකවත් සිල් රකින්නෙක් ගැන වුමනාවක් නැති කෙනෙක් ඉන්නවා. හරිද? සිල් රැකීමේ ආදීනව සිල් රැකීමේ ආනිසංස සිල් නොකරීමේ නොරැකීමේ ආදීනව හොඳට යට කියලා දෙනවා. කවුරු හරි කෙනෙක්. නැත්නම් අපි ගමු අර ඒ සිල් සීලේ නැතුව අපි උදාහරණයක් මොකක් අර හැමදාම ගන්න උදාහරණයක් ගමු හැමදාම ගන්න උදාහරණයක් ගත්තාම පහසුයි. පත්තය මරන්න කියනවා. ගෙද ගේ ඇතුළට පත්තෑයක් කියනකොට මේ බලන්න විසගෝර සර්පයා දැක නැර මෝඩයා කියලා විතරක් අදහස් තියන අය ඉන්නවා. හරි ඒකින්ද මොකද කරන්නේ? එයාට වෙන්නේ මොකද්ද? මරලා දාන්නම සිතුවිලි එන එක. ඒක තමයි එයාට එන සිතුවිල්ල. එයාට කවදාකවත් පත්‍ය පත්‍ය විඳින දුක සෙරප්පෙන් ගහලා පොඩි කරලා දාපුවාම ඒ සතා විඳින දුක ගැන කිසිම අදහසක් එන්නේ එන්නේ නැහැ. හැබැයි ඔන්න බලන්න එයා එයාට මෙන්න මේ ටික ඇහිලා තිබුණා. මේ ටික ඇහිලා තියෙන අය ගන්න ප්‍රත්‍යයගේ බඩ පොඩි වෙනවා. ඊට පස්සේ ඒක හරියට නිකන් මං කඳු කර දේශේ යනකොට ලොකු බස් එකක් විතර ගලක් ඇවිල්ලා මාව යට කරගෙන යනවා. කවුරුවත් නැහැ වටේ පිටේ. කියලා හිතන්නේ නිකන්. කවුරුවත් නැහැ වටේ පිටේ එකපාරටම අර වගේ ලොකු ලොකු ගලක් ඇවිල්ලා මාගේ බඩ උඩින් ගිහිල්ලා මාව පාරට චප්ප වෙනවා. වටේ ඉන්න බල්ලෝ කාක්කෝ. වෙන කවුරුවත් නැහැ. මේ බල්ලෝ කාක්කෝ මට උදව් කරයිද? මොනව කරත් පන පිටින් මගේ බඩ වැඩ විතරදී නේද මං කෑ ගහද්දි එයාට තේරෙනොත් එහෙම මං දුර්වලයි කියලා අර වැඩේ කරන්නේ. ඒතරින් කොහොම වේදනාවක් තියෙද? මොකද කියන්නේ මරලා දාන පත්තය ගැන. මරලා එළියට දාන පත්තයව කඩි කනවා, කූඹි කනවා, පන පිටින් අරගෙන යනවා හරියට කොයි වගේද? අර වගේ. නේද? ඔන්න ඔය ටික ඇහිලා තියෙන කෙනෙකුට සරප් වතර ගන්නකොට මොකද වෙන්නේ? ඕක මතක් වෙනවා. ඇහිලා නැති කෙනෙකුට ඒක මතක් වෙන්නේ නැහැ. එහෙනම් ඇහිලා තියෙන කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඇහිලා නැති කෙනෙක් ප්‍රාණඝාතයෙන් වළකින්නේ නැහැ. ඊළඟට ඒ වගේම තමයි බොහෝ අපායවල වල ගිහිලා දුක් විඳින්න තියෙන ඒවා ගැන කාට හරි ඇහිලා තියෙනවා. ඇහිලා තියෙන කෙනෙකුට ඒවා මතක් වෙනවා. එයා ඒක එතකොට මොකද ඉන්නේ ඒවා මතක් වෙච්ච හින්දා පාලනය වෙන කරගන්නවද වෙනවද? හොඳට බලලා කතා කරන්න පාලනය කරගන්නවද වෙනවද? කරගන්නවා. කරගන්නවද වෙනවද? අන්න හරි. වෙන්න ඕන සිතුවිලි උපදිනවා. පාලනය වෙන්න අවශ්‍ය කරන සිතුවිලි උපදිනවා. ඇත්තටම කරගන්නවා නෙවෙයි කෙරෙනවා. පාලනය කරන පාලනය කරන හේතුනේ මොකද්ද? සිතේ පාලිත තත්වයක සිතුවිලි. පාලනය කරන්න අවශ්‍ය කරන සිතුවිලි ඉපදුනොත් පාලනය වෙනවා. ඉපදුන නැත්නම් පාලනය වෙන්නේ නැහැ. එහෙනම් ඔන්න ඔහොම තමයි ඔක වෙන්නේ. හරි? දැන් බලමු මේ සිතුවිලි ඉපදීමට හේතු වෙන්නේ මොනවද කියලා පොඩ්ඩක්. මොකද මේ මේ මේ සිතයි කයයි කියන්නේ හරියට දුම්හිඳ ඇල්ල වගේ ගලාගෙන යන වැඩ පිළිවෙල දෙකක්. හරි? දුම්හිඳ ඇල්ල කියන්නේ දුම්හිඳ ඇල්ල කියලා කියන්නේ ගැලීමක් නේද? ගැලීමක් කියන්නේ මොකද්ද? එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ මොනවා හරි එන දෙයකට කියනවා ගැලීමක් කියලා. එතකොට සිත කියලා කියන්නේ ඔන්න මෙන්න මෙහෙම එකක් නෙවෙයිද කියලා බලන්න. ඔන්න මට එක තැනකදී හොඳටම කවුරු හරි රුස්සන් නැති කෙනෙක් මොන හරි වැඩක් කරන තැනකට මට යන්න වෙනවා මට රුස්සන් නැති සිතුවිලි එනවා. ඒ කියන්නේ මට නිකන් එකපාරටම සිතුවිලි වගේ එනවා නිකන් තරහ තරහ සිතුවිලි වගේක් එනවා. අපි හිතමු අපේ කාර්යාලයට ගිහිල්ලා කියලා කාර්යාලයකට හරි අපි වැඩ කරන තැනට ගිහම කවුරු හරි මේ තරහ යන වැඩක් කරනවා. අනේ මට දැන් තරහ ආවා. ටිකකින් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අර අර වැරදි වැඩි කරන කෙනාගෙන කියලා කියනවා. මොනවාද තරහ යනකොට ඇති වෙන සිතුවිලි වර්ගයක් ඇති වුණා නේද? ඇති වෙලා ඒවා නැති වෙලා ගියා. ඊට පස්සේ ආය මට ඇවිල්ලා කේලම් කියනකොටත් මට සිතුවිලි වර්ගයක් ඇති වුණා නැති වෙලා ගියා. ඊට පස්සේ ආය අපි තුමු තව කෙනෙක් එයා එයාම ඇවිල්ලා ඒ වැරදි වැඩේ කරන එක්කන ඇවිල්ලා මට බයිනවා කියලා. එතකොටත් මොකද උනේ සිතුවිලි වගේක් ඇති වෙලා නැති වෙලා ගියා. දැන් එන්නෙන් එන්නෙන් මටත් ඇති වෙන තරහ අඩුද වැඩිද? ඔව්. පළවෙනියෙන්ම නුරුස්සන වැඩේ කරනකොට ඒක දැකපු ඒවා හේතු වෙලා මට තරහ එන්න පටන් ගත්තා. පස්සේ යාගෙන කවුරු හරි ඇවිල්ලා කේලම් ටිකක් කිව්වා. මට විරුද්ධ වැඩ කරනවා කියලා. දැන් අරකත් හේතු වෙලා මේකත් හේතු වෙලා ඊට වඩා වැඩි තරහක් හැදෙන්න පටන් ගත්තා. නේද? දැන් එයා ඇවිල්ලා මට බැන්නා. දැන් මේ ගොඩවල් තුනම එකතු වෙලා ඉරතරිය වැඩි තරහක් හැදෙන්න පටන් ගත්තා. හරිද? එහෙම නේද වෙන්නේ? දැන් ඇවිල්ලා එයා මගෙන් සමාව අරන් ගියා. කියලා හිතන්න. අඬලා, වැළපිලා සමාව අරගෙන ගියා. දැන් මොකද්ද මට තියෙන්නේ? අනුකම්පා සහගත සිතුවිල්ල තියෙනවා. එයිද මේ අන්තිම ටිකේ නේද? දැන් මං ඉන්නව හැන්දෑවේ ඔහේ සද්ද නැතුව ඉන්නවා. ඉන්නකොට මට එකපාරටම සමාව ගත්තන කියලා දුක හිතෙනවා. ඒත් එක්කම ආයෙ මෙහෙම හිතනවද නැද්ද බලන්න. සමාව ගත්තට අර බැනපු වෙලාවේ කියපු ඒවා කියලා ආයෙ තරහ යනවද නැද්ද? ආ ඒ අර තුන්වෙනි ගොඩෙන් එකතු වෙන ඒවා. නේද? එහෙන් මෙහාට එකතු වෙන ඒවා. ආයෙසරක් හිතුව නෑ ඒ උනාට අඬපු හැටි කියලා. එහෙනම් මේ ගොඩවල් හතර සැරෙන් සැරේ සැරෙන් සැරේ එකතු වෙවි එකතු වෙවි හේතු වෙවි මට සිතුවිලි හදනවද නැද්ද? අන්න බලන්න. නේද? එහෙනම් මගේ සිතට සිතුවිලි එන්නේ අතීත සිතුවිලි හේතු වෙලා එකතු වෙලා. නේද? හේතු වෙලා එකතු වෙලා. ඒක තේරෙනවද? එහෙනම් අපි එක එක්කෙනාගේ එක එක්කෙනාගේ සිතුවිලි වෙනස් වෙයි. අතීතයේ අපිට සිතුවිලි ඇති වෙලා තියෙන විදිහ වෙනස් වෙනවා. නේද? අපි එක එක්කෙනා විවිධ සංඥා විවිධ හඳුනා ගැනීම් තියෙන්නේ අතීතයේ දොස්තර මහත්තයා අතීතයට ගොඩාක් ලෙඩ ගැන විස්තර හම්බෙලා තියෙනවා නේද? ඒ ඒ විස්තර හම්බෙලා තියෙන විදිහට තමයි අපිට සිතුවිලි එන්නේ නැහැ අපි එක එක්කෙනා එක එක්කෙනා ගත්තොත් සම්පූර්ණයෙන් වෙනස් ක්‍රියාවලියක්ද නැද්ද මේ දැන් තියෙන්නේ? මේ වර්තමානයේ අපේ හැදෙන්නේ අතීත සිතුවිලි වල එකතු වෙන. අතීත සිතුවිලි හේතු වෙලා මේ වර්තමානයේ හැදෙන්න රූපයක් හේතු වෙනවද නැද්ද? එහෙනම් මේ වර්තමාන විඥානයක් පහළ වෙන්නේ නාම රූප දෙකේ හේතු වෙලා නේද? ඒ වගේම මේ පහළ වෙන විඥානය නැවත නාම රූප සකස් වෙන්න හේතු වෙනවා. නේද? එතකොට නාම රූප විඥාණයට හේතු වෙනවා විඥාණය නාම රූප වලට හේතු වෙන දෙපැත්තම හරියට කිකිලි බිත්තරේ වගේ නේද දෙපැත්තම දෙපැත්තටපත් වෙනවා ඒකින්ද මොකද වෙන්නේ මේක වහා වර්ධනයක් දෙක දෙපැත්තට ප්‍රත්‍යවේයි ප්‍රත්‍යවේ මහ වර්ධනයක් සිද්ධ වෙනවා. කොහොම නමුත් නාම ඔය අපේ ජීවිතයට අදාළ හැම කෙනෙකුටම අදාළ අතීත සිතුවිලි ගොඩාක් තියෙනවද නැද්ද? ඒක කොහෙද දැන්න තියෙන්නේ? අතීත සිතුවිලි ගොඩාක් තියෙන ඇත්ත. දැන් ඒව තමයි මතක් වෙයි මතක් වෙයි මෙහි සිතුවිලි හදන්නේ අපිට. කොහෙද මේවා තියෙන්නේ? සිතේ තියෙනවා කියනවා. සිතේ තියෙනවා කියනවා නම් ආයස හිතේ ආයස කොච්චරද දන්නේ නැහැ. උත්පාද තితి භංග. ඒ කියන්නේ සිත කුඩා ශනයකින්ම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. නැති වෙනකොට මොන හරි ඉතුරු කරලාද නැති වෙන්නේ? නෑ මොකවත් ඉතුරු කරන්නේ නැතුවයි නැති වෙන්නේ. එහෙනම් නැති වෙනකොට මුකුත් ඉතුරු නොකරන නැති වෙන්නේ ඊළඟට හටගන්න සිත අලුත්ම එකක්ද නැද්ද? ඇයි අර කරක අරක මොකවත් නැති වෙලා නැතුනේ නේද? ඉතුරු කරන්නේ නැතුනේ. එහෙනම් හිතේ කොහේ හරි මේ පරණේවා තියෙනවා කියලා කියන්න පුළුවන්ද? නේද? තියෙනවා නේද නැති වුණානේ. එහෙනම් හිතේ කොහෙවත් මේක තියෙනවා කියලා ගන්න සිතේ තියෙනවා කියලා අපි ගන්නවා නම් තවත් විදිහකට අපිට ඔක හිතන්න පුළුවන්. සිත කියන එක කොටස් 6කට බෙදෙනවා. මොනවාද? චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, දිව්‍ය විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියලා. මෙන්න මේ කොටස් 6කට බෙදෙන සිත චක්කු සෝත ගාන දිව්‍ය කාය මන කියලා මොනවද කියලා බලන්න. චක්කු විඤ්ඤාණ කියන්නේ ඇහිම ඇති වෙලා නැති වෙලා යන පෙනීමේ දැනීම කියන සිතට කණේම ඇති වෙලා නැති වෙලා යන ඇසීමේ දැනීම මාත්‍රයට විතරක් කියන සෝත විඥානය කියලා. හේතරමයි ගාහන ජීව්‍ය කාය කියලා කියන්නේ කාය ස්පර්ශය නැත්නම් කයේ ඇති වෙලා නැති වෙලා යන දැනීම මාත්‍ර වලට කියනවා. මනෝ විඥානය කියන්නේ එතකොට. ආදරය දැනෙනවද නැද්ද අපිට? ඊර්ෂ්‍යාව දැනෙනවද? ක්‍රෝධය දැනෙනවා, වෛරය දැනෙනවා, මාන්නය දැනෙනවා. අන්න ඒවට තමයි කියන්නේ මේ දැනීම මාත්‍රයට කියනවා විඥානය කියලා. එහෙනම් ඒ දැනීම කියන්නේ මේ දැනෙනවා. දැන් මේ ආදරය දැනෙනවා, ඊර්ෂ්‍යාව දැනෙනවා, දුක දැනෙනවා, සතුට දැනෙනවා. ඒවා දැනෙනවා මට. අන්නේ දැනීම් වලට කියනවා විඥානය කියලා. මේ විඥානයේ තියෙනවද අතීත මතක? ඇතේ නෑ. එහෙනම් සිතේ අතීත මතක තියෙනවා කියලා කියන්න පුළුවන්කම නැත්නම් කොහෙද දන්නේ තියෙන්නේ? නේද? කොහෙද තියෙන්නේ? කියලා ඒවත් ආයෙ ප්‍රශ්නයක් එනවා. එහෙනම් කෙනෙක් කියයි චෛතසිකවල කියලා. චෛතසිකයේත් වැඩේ මොකද්ද? සිතත් එක්කම ඇති වෙලා සිතත් එක්කම නැති වෙලා යනවා. සිත ගන්න තැනම සිත හැදෙන තැනම හැදිලා සිත ගන්න අරමුණම අරගෙන සිතත් එක්ක ඇතිව නැති වෙන යන එක. එහෙනම් රූපේ තියනවද මේ ශරීරයේ තියනවද? නෑ. එහෙනම් මතකය මතකය කොහෙවත් කොහෙවත් නැල්ලු ඒ වෙනකොට තියනවද නැද්ද <laughs> මතකයේ තියෙන තැනක් හොයාගන්න නෑ හැබැයි මතකය තියෙනවා නේද ඒකනේ වැඩි තියෙනවා කියන එක අපිට පැහැදිලි නැත්නම් ඉතින් අපි දැන් බණ කියයි හාමුදුරුවෝ නේද මතකේ නැත්තම් එහෙනම් මතකයේ තිබේ එහෙනම් දැන් තියෙන තැනක් හොයාගන්න ඕනේ තියෙන තැනක් හොයන්න ගියොත් එහෙම මේක තේරුම් ගන්න වෙන්නේ මෙන්න මෙහෙමයි බොන්චි ගහක් හැදුවොත් බොන්චි පැලයක් හැදෙනවා බොන්චි පැලයක් හැදුනොත් බොන්චි කරල් හැදෙනවා. බොන්චි කරල් හැදෙනකොට කලින් බොන්චි ඇටේ තියෙනවද? ඒ බොන්චි පැලේ හැදෙන්න හේතු වෙච්ච බොන්චි ඇටේ දැන් නැත්තටම නැහැ. හැබැයි ඒකේ කරල් වල ආයතරයක් බොන්චියට හැදෙනවා. ඒ පළවෙනි බොන්චි ඇටේ හේතු වෙනවද නැද්ද? පසුව හැදෙන බොන්චි වලට. එහෙනම් ඒක හේතු වෙලා ඵලය හැදෙන වෙලාව වෙනකොට පරණ එක නෑ කොහෙවත්වත්. කොහෙවත්වත් නෑ. එහෙනම් අපේ පරණ මතකයන් කියලා කියන්නේ පරණ ඇති වෙලා නැති වෙලා ගිය අපේම සිතුවිලි પરම්පරාව හේතු කොටගෙන වර්තමානයේ ඊට අදාළ වෙන සිතුවිලි ඇති වෙනවා කොහේවත්වත් තිබිලා නෙවෙයි එතනම නැවත හට ගැනීමක් වෙනවා හැබැයි අරක හේතු වෙනවා පරණ ඒවා හේතු වෙනවා තේරුණාද එහෙනම් අපේ සිත කියලා කියන්නේ කොහේවත් තැම්පත් වෙලා තියෙන එකක් නෙවෙයි ඒක කැඩි කැඩි කැඩි කැඩි නැවත හැදි හැදි නැවත හැදි හැදි නැවත හැදි හැදි යන එක. මේවා අපිට තා ප්‍රකටයි බැලුවොත් එහෙම ඒ හිතේ ඇති වෙන එක සිතුවිල්ල තමයි ආදරය කියන්නේ. අපිට ආදරය ඇති වෙලා තියෙන අනිත් අය ගැන අපි හිතුවොත් එහෙම හොඳට අපිට ආදරෙන් ඉන්න අය ගැන හිතුවොත් ඒ කට්ටිය ඊයේ තිබ්බ ආදරේද අද තියෙන්නේ. අද තියෙන ආදරේද හෙට තියෙන්නේ. අදයි හෙටයි පැත්තකින් තියන්නකෝ. දැන් මොහොතකට තිබ්බා ඉස්සෙල්ලා මේ මොහොතකට ඉස්සෙල්ලා තිබ්බ ආදරේද තව ජොට්ටකින් තියෙන්නේ. ඒක නෙන්නම්. හැබැයි අපි ආදරයට කියන්නේ නම් මොකද්ද? සදානෝ වෙනස් කියලා කියන්නේ. නේද? අනිත් අය ගැන පැත්තකින් තියනකොට අපි ගැන හිතලා බලන්නකෝ. අපිට කෙනෙක් ගැන එක වෙලාවකට එක හැඟීමක් ඇති වෙනවා. තවත් චුට්ටි වෙලාවක් යද්දී ඊට වැඩිය වෙනස් වෙනවා. ආයෙ චුට්ට වෙලාවක් යද්දී ඊට වැඩිය වෙනස් වෙනවා. අපේ තත්ත්වෙත් එහෙමමද නැද්ද? හැබැයි කියන්නේ නම් කොහොමද? දන්නවද? දන්නවද මංගේ තියෙන ආදරේ කොච්චරද කියලා? ඕක වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ ඔක්කොම කියන්නේ අපේ නොදන්නකමට නේද? අපි හිතන්නේ මේක එක දිගට තියෙන එකක් කියලා. ඒක කැඩි කැඩි නැවත නැවත හැදෙනවා. හැබැයි මට යම්කිසි කෙනෙක් කෙරෙහි ආදරයක් ඉපදිලා තියෙනවා කියලා කියන්න. තවත් කෙනෙකුට එහෙම එහෙම කෙනෙක් කෙරෙහි ආදරයක් ඉපදිලා නැහැ කියලා කියන්න. එහෙම හිතන්න. ඒතර ඒ කෙනා මෙහෙම ඉස්සරහට આવොත් අතීතයේ මට ඒ කෙනා ගැන අතීතයේ ඒ කෙනා ගැන ආදරයක් ඉපදිලා තියෙන කෙනාට ලෙන්ගත හැඟීමක් උපදින අතර අතීතයේ එහෙම එකක් ඇති වෙලා නැති කෙනාට ලිංගතු හැඟීමක් උපදින්නේ නැහැ. එහෙනම් ඒවා හේතුද නැද්ද? එහෙනම් කෙනෙකුට කැමැත්තක් ඇති වෙන්නේ හේතු තිබුණොත් විතරයි. හේතු නැත්නම් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. නේද? එහෙනම් අකමැත්තක් ඇති වෙන්නේ හේතු තිබ්බ විතරයි හේතු නැත්නම් අකමැත්තක් ඇති වෙන්නේ නැහැ. ඒ හේතු කොහේවත් තියනවා එහෙම නෙවෙයි. අතීතයේ හේතු වෙලා නැවත නැවත හට ගන්නවා අතීතයේ හේතු වෙලා නැවත නැවත හට ගන්නවා හරි ඒකට මොනවද අපි මේ කතා කරන්නේ කියලා දැන් ප්‍රශ්නයක් පටන් ගන්න වෙලා නම් මොනවද මේ හාමුදුරුව කියන්නේ නේද අපිට ගැටලුවක් වෙනවා කියන ඒවා නම් ඇත්ත නමුත් මේකේ අගක් මුලක් තේරෙන්නේ නැහැ හොයාගන්න බෑ හැබැයි කියන ඒවා නම් තේරෙනවා නේද දැන් අපි යනවා අග මුල තෝරන්න හරි මේ ශරීරය නැත්නම් මේ හිත අපි හිත ගැනම කතා කරපේ කියන හිත කතා කරලා ඉවර කරමුකෝ ශරීරය මොකද ඒක පණ නැහැ කියලා අපි අහකට දැම්මනේ ශරීරය පණ නැති වුණාට ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත කැඩෙන කැඩෙනකොට කැඩෙන කැඩෙනකොට කැඩෙන කැඩෙනකොට හැදෙනවද නැද්ද එහෙනම් ජීවීවත්ද සතෙක්වත්ද කියලා හිතනවා ගහකුත් එහෙමද නැද්ද ගහත් මොකද වෙන්නේ දිරණත් ආය වෙනවා නේද ආ එහෙනම් ගහත් එහෙමයි ගහ ජීවියෙක්ද නෑ ගහ ජීවියෙක් නෙවෙයි නේද? එහෙනම් අන්න ඒ වගේ මේ ශරීරයත් විඥානය කියන එකේ යෙදලා තියෙනකන් නේද? මොකද වෙන්නේ? කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන හතරෙන් වැවෙනවා. මේ හතර හේතු වෙලා වැවෙනවා. එතකොට ශරීරය කියලා කියන්නේ පරණ අර කාරණා හතරක් හේතු වෙලා හැදි හැදි තියෙන හැදි හැදි බිනි බිනි යන ධාරාවක් මේක හරියට ගත්තොත් එහෙම මේ මූණ ගත්තොත් එහෙම මේකේ නේද? අපි කොහේ හරි තා පිරිසිදු තැනක අපේ මේ ශරීරය තියලා තිබ්බත් මේක මෙහෙම කරොත් ඇඹරෙනවා නේද? ඒ මොකද ඒ ඇතුලෙන් මේ තියෙන හැම හැම්බෙලීම මැරෙනවා. අපේ නියපොතු ගත්තොත් හැම්බෙලීම වැවෙනවා. කොණ්ඩේ ගත්තොත් හැම්බෙලීම වැවෙනවා. ඒ වගේම හැම්බෙලීම ගෙවෙනවා. නේද? එහෙනම් ගෙවීමයි වැවීමයි හැම වෙලේම වෙනවා. හැබැයි එක හැඩයක් තියෙන්නේ. ඔකට කර්ම චිත්ත ඍතු ආහාර කියන හේතු යම්කිසි සමාන ප්‍රමාණයකින් යෙදෙන හින්දා මේකට මේක එක හැඩයක් පාත් ගන්නවා. හරිද? එක හැඩයක් මේකට පවත්ලා මේක මොකක් වගේද මං කිව්වේ? දුම්හි දැල්ල වගේ කියලා. බාහිර බාහිර පරිසරය, බාහිර භූගෝලය එක වගේ තියෙන හින්දා දුම්හිඳ ඇල්ල මෙහෙම ගැලීමක් වුණාට ඒක එක්තරා හැඩයක් තියෙනවා. අර ඇවිල්ලා අර කුහරය වගේ ගලට වැදිලා මෙහෙම යන හින්දා හැබැයි හැම වෙලෙම මේකේ හැඩය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඒකේ මෙතන තියෙන වතුර බින්දුව ඊළඟ මොහොතේ මෙතෙන්ට යනවා. එතන තියෙන වතුර බින්දුව ඊළඟ මොහොතේ මෙතෙන්ට යනවා. එහෙම එහෙම එහෙම එහෙම පල්ලෙහාට පල්ලෙහාට පල්ලෙහාට යන යන එක වෙනුවට තව එකක් එනවා මිසක් මේ අපි ඒක එක දිගට තියෙන එක නෙවෙයි අන්න ඒ වගේ ශරීරය කියන්නේ එක්තරා ගැලීමක් අපිට ඒක දැනෙන්න ඕනේ ශරීරය කියන්නේ ගැලීමක් ඒ වගේම ඒ වගේම ගැලීමක් තමයි සිත කියන්නේ පරණ සිතුවිලි හේතු වෙලා අලුත් සිතුවිලි හැදෙනවා හේතු වෙලා එකතු වෙලා අලුත් සිතුවිලි හැදෙනවා ඔන්න ඔය අපේ ඒ ආය හේතු වෙලා හැදෙන්න පුළුවන් එක්කෙනෙකුට තියෙන හේතු ටික ඇතිවීම අනිත් එක්කෙනාට වැඩිය වෙනස් අනිත් එක්කෙනාට ඊටත් වැඩිය වෙනස් එයාට හේතු වෙන අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය චිත්තයන් ගොඩාක් තියෙනවා තියෙනවා කියන්නේ කොහොමද තියෙනව නෙමෙයි මේ ඇති වෙලා නැති වෙලා ගිහිල්ලා තියෙනවා තව කෙනෙකුටත් ඒ වගේ ඇති වෙලා නැති වෙලා ගිහිලා තියෙනවා. එක්කෙනෙකුට ඇති වෙලා නැති වෙලා ගිහිලා තියෙන කොටසයි තව කෙනෙකුට ඇති වෙලා නැති වෙලා ගිහිලා තියෙන කොටසයි එකමද? නෑ. එහෙනම් අන්න ඒ කෙනාට සිතුවිලි හදන්නේ ඒ ඇති වෙලා නැති වෙලා ගිහිලා තියෙන සිතුවිලි ගොන්නේ. හරිද? අන්න ඒකට කියනවා අතීත සිතුවිලි පරම්පරාව කියලා. එයාගේ චිත්ත පරම්පරාව කියලා කියන අපි හැමෝටම හිතක් ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව නැති වෙනව එනේ ඇති වෙලා නැති වෙන කොහොම අතීතයට ගියා නේද? නමුත් වර්තමානයේ හැදෙන්නේ ඒවා හේතු වෙලා එකතු වෙලා. වර්තමානයේ සිතුවිලි හැදෙන්නේ ඒවා හේතු වෙලා එකතු වෙලා. හේතු වෙලා එකතු වෙලා. හේතු වෙලා එකතු වෙලා. පිළිගන්නවද? එහෙනම් හේතු වෙවි එකතු වෙවි නැවත හැදෙන වැඩපිළිවෙලක් අපි ඔකොටම තියෙනවා. ඒකින්දයි අපි මොකක් හරි එකක් කියනකොට නැත්තම් ඔන්න දැන් මගේ සිතේ අකමැත්තක් හැදුනා කාලයක එක්කෙනෙක් කෙරෙහි මගේ ළඟම ඉන්න අපි දෙන්නෙක් ඉඳගෙන ඉන්නවා. එයාට කවදාකවත් අකමැත්තක් හැදිලා නෑ කෙනෙක් කෙරෙහි. ඒ කෙනා මෙතනින් ආවොත් මට යාගේ අකමැත්තක් ඇති වෙනවා. මෙයාට අකමැත්තක් ඇති වෙන්නේ නෑ. ඒ මොකද හේතු මට අකමැත්තක් ඇති වෙන්න හේතු තියෙනවා. අරයට අකමැත්තක් ඇති වෙන්න හේතු නැහැ. මේ හේතු මොනවද? මගේ ළඟ තියෙන හේතු මොනවද? කරණ ඇති වෙලා නැති වෙලා ගිය කොන්ත්‍ර කැලී ටික තියෙන්නේ. ඒක මොකද වෙන්නේ? මෙයා දකින්නකොටම එනවා. එන්නේ අර එහෙනම් මෙහාට එනවා නෙවෙයි. අරවා හේතු වෙලා එකතු වෙලා අර පරණ දේවල් ටික එනවා. එහෙනම් අපේ ජීවිතය කියන්නේ ඔන්න ඔය වගේ කය සහ සිත කියන අපිට අයිති නැතුව තියෙන වෙන් වශයෙන් තියෙන එකක් වෙන්නේ නැති. එකක් වෙන්නේ නැති වෙන් වශයෙන් තියෙන නාම પરම්පරාවක් රූප પરම්පරාවක් කියොත් මොකද කියන්නේ? රූප પરම්පරාව කියන්නේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ හැදෙන රූප પરම්පරාවක්. මේ කය. නාමපරාවක් කියන්නේ කයට අයිති නොවන දේවල් නේද වේදනාවල් ගත්තොත් උදාහරණයක් විදිහට ඒවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අන්න එහෙම ඇති වෙන නැති වෙන වේදනාවල් සංඥාවල් සංස්කාරවල් තියෙන නේද ඒවා ඒවා ඇති වෙලා නැති වෙලා යන ඒවා තියෙන එක්තරා වැඩපිළිවෙලක්ද නැද්ද අපේ ජීවිතය කියලා කියන්නේ මොකද කියන්නේ නේද ඒ දෙකට අපි කියමුකෝ නාම සහ රූප කියලා නාම પરම්පරාවක් සහ රූප પરම්පරාවක් නාම પરම්පරාවක් සහ රූප પરම්පරාවක් සහිතව තියෙන වැඩපිළිවෙලක් ඒ එක රූප પરම්පරාවක්වත් සත්‍යයේ පුද්ගලය කියලා ගන්න බෑ නාම પરම්පරාව සත්‍යයේ පුද්ගලය කියලා ගන්න බෑ මොකද කියන්නේ නේද ඒවා ක්‍රියාවන් ඒවා සිද්ධ වෙන වැඩපිළිවෙල ඒවා සිද්ධ වෙන දේවල් ඒවා සිද්ධ කරන දේවල් නෙවෙයි මගේ කියලා මට හිතෙන හැම එකක්ම හොඳට විශ්ලේෂණය කරලා බලුවොත් එහෙමයි ඔන්න බලන්න කෙනෙකුට මෙන්න මේ දෙක දෙකක් විදිහට දැනෙනවා නම් මේ දෙක දෙකක් විදිහට දැනෙනවා නම් අන්න ඒකට අපි කියනවා නාම රූප පරිච්ඡේදය කියලා. මේ නාම රූප ඇත්තටම කියනවා නම් දැන් අපි හොඳට විශ්ලේෂණය කර බලුවා මේ දෙක දෙකක් ගැලීම් දෙකක්. හ්ම් මේ දෙක දෙකක් හැබැයි අපිට මේක තේරුණේම නැහැ. කවදා හරි නිවන් දකින්න නම් ওই දෙක වෙන් වෙලා දැනෙන්න ඕනේ. හරිද? මේ දෙක වෙන් වෙලා දැනিলা ඒ දෙක හේතු නිසා සකස් කරගන්න බව තව තියෙනවද? වෙන් වෙලා දැනලා විතරක් මදි. අඩුම ගානේ වෙන්ව දැනීම දැනීමෙන් තමයි මේ විදර්ශනා අවබෝධය පටන් ගන්නෙ. හරි. මේක වෙන් වෙලා දැනෙන්න පටන් ගත්තොත් වෙනදා තිබ්බට වැඩිය අපේ සිතුවිලි වෙනස් වෙනවද නැද්ද? මොනවට මට දැන් කවුරු හරි පුද්ගලයෙක් බෑන්නා. හරිද? හොඳටම බෑන්න. දැන් මං ඉන්නේ පුදුමාකාර තරහකින්. එයාගෙන. නමුත් හැබැයි මට තේරෙනවා මෙයාට මාව දැක්කහම තරහ ආවේ පරණ මොකක් හරි හේතුවක් තියෙනවා. අන්නේ හේතුව හින්දා. අපේ තාත්තගේ වැරද්දක්, අම්මගේ වැරද්දක්, නේද නැත්තම් දේශපාලන පක්ෂයක් හරිද මොනවා හරි එකට තමයි මට මෙයා ගැන එයාට මං ගැන තරහ ආවේ ඇයි ඒ එයාට ඒ වගේ දේවල් අතීතයේදී නේද අපි අපි ගමු ඉස්සර හිටිය මරාගෙන මැරෙන LTT සමාජිකාවක් කියලා එයා ඇයි සිංහල මිනිස්සු දැක්කහම එයා කොහොමද ඇවිල්ලා මරාගෙන මැරෙන්නේ? එයාට මොකද කරේ පොඩි කාලේ නම් සිංහල මිනිස්සු ගැන ලොකු වෛරයක් අන්න හදලා තියෙනවා නේද? ඒ වෛරයක් හැදිලා තියෙන හින්දා එයාගේ සිතුවිලි પરම්පරාවේ සිංහල මිනිස්සු කියන්නේ මැරුණොත් නේද මරන්න ඕන පිරිසක් අප මගේ ජීවිතේ නැති කරගෙන හරි මැරීම මහා වීර වීර වැඩක් කියලා එයාගේ ඔළුවට එන විදිහට ඒ මානසිකාරය සකස් වෙලා නේද එයාටත් මේ බඩේ බැඳගෙන එනකොට බෝම්බය අම්මා තාත්තා සහෝදරයෝ ඥාතියෝ මතක් වෙන්නවද නැද්ද මතක් වෙන හැබැයි ඊට වඩා එයාට මොකක්ද දෙන්නේ අදහස මේ කට්ටිය මරාගෙන මැරෙන්න ඕනේ නේද? අන්න බලන්න ඒක එන්නේ හේතු ඇතුව. හේතු ඇතුව ඒක එනවනම් ඒක එයාගේ වැඩක්ද? නෑ එයාගේ අතීතයේ ගොඩාක් කට්ටිය එකතු වෙලා එයාගේ ඔළුවට මේවා වැටෙන වැටෙන විදිහට කට. එහෙනම් ඇත්තටම මරාගෙන මැරිච්ච ස්ත්‍රිය අසරණද නැද්ද? නේද? ගොඩාක් අසරණ කෙනෙක් එයා. එයාට කරන්න දෙයක් නෑ. නේද? එයාට වෙන සිතුවිලි ආවා. ඒවා නවත්ත ගන්න ඕන කරන සිතුවිලි ආවේ නැහැ. එයාට ඒ සිතුවිලි ආවා. ඒවා නවත්ත ගන්න ඕන කරන සිතුවිලි ආවේ නැහැ. එහෙනම් එයා ඊටාත්ම අසරණ ස්වභාවයේ කෙනෙක් සත්‍ය වශයෙන් බැලුවා. දැන් මම අහනවා. දැන් එයා ගැන තියෙන්නේ මෛත්‍රියක්ද තරහද? නේද? දැන් එයා ගැන ඇති වෙන්නේ ඇයි? එයාට කරන්න දෙයක් නැහැ. එයාට අතීතයේදී බොහෝ දෙනා එකතු වෙලා නේද? බොහෝ දේවල් බොහෝ දේවල් එයාට ඇහෙන්න ඇහෙන්න වුණා. ඇහෙන්න වුණාට පස්සේ එයාට ඒවා හේතු වෙලා දැන් එයාට මරාගෙන මරන සිතුවිලි පහළ වෙනවා. ඒක එයාට නවත්තන්න නවත්තන්න බෑ. දැන් එයාට එතනින් පස්සේ මොකද වෙන්නේ? එයාත් එයාගේ ඔක්කොම මේ ශරීරය විනාශ වුණා. ඊළඟට එයාට මේ කරන පාපයත් එක්ක එයාට බොහෝ විපාක ලැබෙනවා. අන්න ඒ ටික දැවුනහම එයාව නිකන් හුලඟ ගියා වගේ වුණේ. නේද? එතකොට එයා ගැන දැන් අපිට ඇති වෙන්න ඕනේ තරහද්ද මෛත්‍රියද්ද? අනුකම්පාවද්ද? අනුකම්පාවක් ඇති වෙන්න ඕනේ. ඇයි අනුකම්පාවක් ඇති වෙන්නේ? ඒක එයා කරපු දෙයක් නෙවෙයි වගේ අපිට හොඳට දැනෙනවා. එතන තියෙන්නේ නාම પરම්පරාවක් නේද? ඒකට අන්නර ටික ඇතුල් වෙලා එහෙනම් මං අහනවා අන්න ඒ විදිහට මේ මේ දෙක වෙන් වෙලා අපිට කාරණාත් එක්ක දැනෙන්න පටන් ගත්තා. මේ ලෝකයේ මිනිස්සු ගැන ඇතිවෙන තරහ මිනිස්සු ගැන ඇතිවෙන නොයෙකුත් විවිධ අදහස් අපිට තියෙන දැන් මෙයා තමයි මේක කරේ මෙයා තමයි මේක කරේ මෙයා තමයි මේක කරේ කියලා තියෙන අදහස් නැති වෙනවද නැද්ද නේද අන්න එහෙම කෙනෙක් ළඟ එතන සිද්ධ වෙන්නේ නාම රූප කියලා ක්‍රියාවලියක් හරිද මිසක්කා සත්‍යයේ පුද්ගලයේ නෙවෙයි එයා කියන්නේ කරන්නේ කරවන්නේක් නෙවෙයි සත්‍යපුද්ගලයා කියන්නේ එහෙම කෙනෙක්නේ හිතවත් කයවත් කරන්නේ කරවන්නේක් නැත අතීත හේතු වෙලා සිද්ධ වෙන ක්‍රියාවලිය ඇත ඔන්න ධර්මදේශනාවේ මම කියන්න උත්සාහ කරපු ටික හරිද හිත කියන මේ මේ පුද්ගලයා කියන තැන කරන්නේ කරවන්නේ කය බලපුවාම ඒකේ කියන එක වැඩක්වත් කරන්නේ කරවන්නේක් නැහැ කියලා අපි කිව්වා හිත ගත්තාම අතීත දේවල් හේතු වෙලා හැදෙන එකක් මිසක්කා මේ වෙලාවේ එයාට නවත්තන්න පුළුවන්කම නැහැ. එහෙනම් කරන්නේ කරවන්නේ ගන්න බෑ. එතකොට අන්න එහෙම අපිට මේ දෙක දෙකක් 6යි සිතයි කියන්නේ ක්‍රියාවලි දෙකක්. කෙනෙකුට පාලනය කරන්න බැරි තත්වයක තියෙන ක්‍රියාවලි දෙකක් කියලා දැනෙනකොට අපිට මේක සතාය පුද්ගලයායි කියලා මං සමහර කට්ටිය ගැන තරහෙන් හිටියා සමහර කට්ටිය ගැන ඊර්ෂ්‍යාවෙන් හිටියා සමහර කට්ටිය ගැන ක්‍රෝධයෙන් හිටියා වෛරයෙන් හිටියා ඒක එයාට පොඩ්ඩක්වත් අදාළ නැතුව සිද්ධ වෙන දෙයක් කියලා දැනෙනවත් එක්ක මට වෙන්නේ මොකක්ද? එයා ගැන තරහක් තිබුණා නම් එයා ගැන දැඩි බැඳීමක් තිබුණා නම් එයා ගැන කෙලස් තිබ්බා නම් ඒ කෙලස් ඔක්කොම සුද්ධ වෙනවා. කෙලස් ටික ඔක්කොම සුද්ධ වෙනවා. මොකෙන්ද සුද්ධ වුනේ? වැරදි දැක්ම අයින් වෙච්ච හින්දා. මට මගේ ජීවිතය ගැන වැරදි දැක්මක් තිබුණා. ඒ තිබ්බේ සත්‍යයය පුද්ගලයාය කියලා දැඩි හැඟීමක් තිබ්බා. දැන් ඒ වැරදි දැක්ම අයින් වුණා හේතු නිසා සකස් වෙන දෙයක් කියලා තේරුණා. නේද? හේතු නිසා සකස් වෙන දෙයක් කියලා තේරුණා. අන්න එහෙම මේ දෙක වෙන්ව දැනීමට කියනවා නාම රූප පරිච්ඡේදයක් කියලා. හරිද? නැත්තම් කියනවා ditthi විසුද්ධිය කියලා. මම මෙහෙම කිව්වහම කවදා හරි දවසක මේ ටික අපි තේරුම් ගත යුතුයි කියලා අදහසක් එන්න ඕනේ. එහෙම නැත්නම් අපි හැමදාම අහවල් පුද්ගලයා මේක කරා අහවලා මේක කරා කියලා බොරුවට දුක් විඳිනවා. ඒ විතරක් නෙවෙයි අපිට හරියට එක එක්කෙනා ගැන බැඳීම් ඇති වෙනවා. ගොඩ බැඳීම් ඇති වෙනවා මෙයා තමයි මේක කරන්නේ මෙයා තමයි මේක කරන්නේ මෙහෙමයි මෙහෙමයි කියලා බැඳීම් ඇති වෙනවා. ඒ ඒ කෙනා හැසිරෙන්නේ ඒ ඒ කෙනාට ආපු එන සිතුවිලි අනුව. හරියට අපි ඔක්කොම එක්තරා ක්‍රමයකට සකස් කරපු මැෂින් වගේ. හරි? එක එක මැෂින් අරගෙන අපි දන්නවනේ මේ මැෂින් එක දැන් අද කාලේ ගත්තොත් කම්පියුටර් එකක් වගේ ගත්තොත් ඒක ෆෝමැට් කරන්න ඕනේ කියනවා නේද? එතකොට ඒ ඒ ඒකට මොනවා හරි මෘදුකාංගයක් දාලා තියෙන විදිහ අනුව තමයි ඒක වැඩ කරන්නේ නේද? ඒ වගේ අපේත් මෙතන නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වයක් අනුව තමයි මේ වැඩ ටික ඔක්කොම කෙරෙන්නේ. ඇත්තට මේක කෙරෙන දෙයක් කරන දෙයක් නෙවෙයි. අන්න ඒ විදිහට මේ දෙක දෙකක් විදිහට වෙන් වී දැනෙන්න ඕන අපිට. වෙන් වී දැනීම නිසා යම් පිරිසුදු බවක් ඇති වෙනවද? ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. ඒකට කියනවා දිට්ඨි විසුද්ධිය කියලා. ඉතින් දිට්ඨි විසුද්ධියටපත් තුනපත් වෙන කෙනෙකුට සත්පුද්ගල වශයෙන් කියන තියන්නේ නැහැ සත්පුද්ගල වශයෙන් ආදරය ඇති වෙන්නේ නැහැ සත්පුද්ගල වශයෙන් හැඟීමක් එන්නේ නෑ ඒක වෙන් වෙලා දැනෙනවා මම අවසාන වශයෙන් කියන්නේ මෙන්න මේ වගේ වෙනසක් වෙනවා අපේ චින්තනයේ හරකෙක් ඉන්නවා මේ හරකව හොයන්න යනවා හරකෙක් හොයන්න යනවා කෙනෙක් මරන්න යනකොට තියෙන අදහස මොකද්ද හරකෙක් හොයන්න යනවා කියලා. ඊට පස්සේ ඇදගෙන එනකොට තියෙන්නේ හරකෙක් අදන් එනවා කියලා අදහසක්. මරනකොට තියෙන්නේ හරක මරනවා කියන අදහසක්. හැම ගහනකොට තියෙන්නේ හරක හැම ගහනවා කියන අදහසක්. හරක හැම ගහනවා කියන අදහසක්. දැන් මස්තික වෙන් කරලා බංකුවක් උඩින් තියලා විකුණන්න පටන් ගත්තා. දැන් තියෙන්නේ හරක විකුණනවා කියන අදහසක්ද මස් විකුණනවා කියන අදහසක්ද? හරක ගැන අදහසක් එන්නේ අන්න ඒ වගේ මෙන්න මේකේ අපිට මේ දෙක නාම රූප දෙකක් කියන අදහස මිසක්කා වෙනමම සත්වයේ පුද්ගලයෙක් කියලා දැනෙන්නේ නැති ගානට මේක මෙනෙහි කරලා මෙනෙහි කරලා සකස් කරගන්න ඕන. අන්න ඒකට කියනවා නාම රූප වෙන්වීම කියලා. හොඳයි අදත් පැවරුමක් ඕනේ. නේද? හෙට අපි මේක ප්‍රායෝගිකව භාවනාවකදී අත්විඳින්න ඕන කරන දේ ගැන සාකච්ඡා කරයි. අද මොකක්ද අපි කරන්න ඕනේ? හෙට දවසේ ඒක සාකච්ඡා කරනකොට තේරෙන්න නම් නාම රූප ගැන නාම රූප වෙන්වලා වෙන්වලා දැනීම පිළිබඳව නොයේකුත් මූලාශ්‍ර තියෙනවා පොත්පත් තියෙනවා තේරුකාණ චන්දවිමල නායක සායනාංශගේ පොත තියෙනවා විදර්ශනා භාවනා පොත මේ වගේ පොත්පත් හොයාගෙන හෙට දවසේ දේශනාවට ඉස්සලා නාම රූප ගැන වෙන වෙනම හොයන්න පුළුවන් තරම් හොයන්න පුළුවන් තරම් කරුණු හොයන්න තේරුම් ගන්න බලන්න. එතකොට අපි ආයෙ දවසේ හෙට දවසේ ආයෙ කතා කරමු. මොකද අපි කරගෙන යන බොහෝ භාවනා එක තැනක නැවතිලා තියෙන්නේ. හරිද? එක තැනක නැති සමහර අයට හොඳට සමාධිය ඇවිල්ලා නැවතිලා තියෙනවා සමහර අය සමාධිය නැතිවම නැතිලා තියෙනවා ඒ නැවතිලා ඒවම ඒවම භාවනාවලුත් මොකද කරන්නේ ටික ටික ටික ටික ඒවම කර කර ඉන්නවා එහෙනම් මේවා තුලින් අඩුම තරමින් නාම රූප පරිච්ඡේදයක් පිළිබඳ ඉවක් හරි ඇති කරගන්න නම් අපි ඒක හෙට දවස් සාකච්ඡා කරමු ඒ සඳහා අද මොකද කරන්න ඕන දැන් හෙට දවස වෙන්න හෙට දේශනාවට ඉස්සෙල්ලා කොහොම හරි නාම රූප පරිච්ඡේදය ගැන පොත්පත් හොයාගෙන බලන්න ඕනේ හරි හොඳයි අද අපි මේ දේවල් කතා කරේ මිත්‍රිතව අවසාන අදහස උනේ මොකක්ද අපේ මේ දෙක දෙකක් විදිහට තියෙනවාය නේද සත්වේ පුද්ගලයෙක් නැති මේ දෙක දෙකක් විදිහට තියෙන ක්‍රියාවලීන් දෙකක් බව නේද ගැලීම් දෙකක් ඒකයි මම හේතුත් එක්ක ටිකක් කියලා දුන්නේ ඒකෝර මේ ගැන තේරුම් ගන්න පුළුවන් මේක ඇත්තටම අපිට හැඟීමක් විදිහට ඇති වෙන්න ඕන එකක් හරි හොඳයි එහෙනම් අද දවසේ අපි මේ දේවල් සාකච්ඡා කරේ අපේ ඉදිරි ප්‍රයෝජනය සඳහා